ඇයි මෙහෙම වෙන්නේ? මෙහෙම වෙන්නේ පින්නතුනි ජීවිතය ගැන සත්‍ය වශයෙන්ම හොයන ගතිය නැහැ. ඍජු නැහැ, අවංක නැහැ, සත්‍යවාදී නැහැ. මූලිකාවක් තියෙන්නේ. තනි කර මූලිකාවක්. වංචනික. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඒ ඒ ගතිය අපි තුලින් දැක දැක ප්‍රහාණය කරන්නට ඕන. අත්බව ප්‍රතිලාභයක් තමා කියන ලැබීමක් නිර්වචනය වෙන්න සක්කාය නිරෝධ භවි. සක්කායදිටි ප්‍රහාණි අනිත්‍ය දුක්ඛනාත්ම භවි. ඊළඟට සිල් රැකීමෙන් සමාධිය වැඩිවීමෙන් ප්‍රඥාව වැඩිවීමෙන් බොජ්ජංග භාවිතයෙන් නිවන් මඟ වැඩිවීමෙන් කියන මේ කරුණු එක අත්බව ප්‍රතිලාභයක් නිර්මාණයක් වෙනවා නම් ඒක ඉදමේව සත්‍යන්නේ ඒක හරිනේ. එතකොට එනම් මොකද්ද වෙලා තියෙන්නේ? ගොම පෙරට වඩා ඌ හරයක් ලැබිලානේ. ඒ අයට කොහෙද බ්‍රහ්මචර්ය වාසයක් තියෙන්නේ. කවුරු හරි කියලා දෙන ක්‍රමයේ ඒක යෙදෙනවනම් හොඳට මතක තියාගන්න වචන වලින් කියන හරියන්නේ නැහැ. කියන කරුණේ යෙදෙනවනම් කියන කරුණ ඒක කෙනෙක් කියන එකෙන් යෙදෙනවනම් අපි හිතන එකෙන් යෙදෙනවනම් අපි කරන එකෙන් යෙදෙනවනම් මොනවා හරි කාරණාවෙන් යෙදෙනවනම් එතන නිවන් මඟ නැහැ. ඒකාන්ත නිබ්බිදායේ පිණිස විරාගයේ පිණිස නිරෝධයේ පිණිස ධහම නෙවෙයි කියලා පිටකෙනෙක් කියනවා බැහැර කරන්න තියෙන්නේ. තමන් හිතනවනම් ඒත් අයින් කරන්න තියෙන්නේ. අන්න කල්යන මිත්‍රෙකුට යොමු වෙන්න තියෙන්නේ. කල්යන මිත්‍රයෙක් ඒ යොමු වීම කියන එක අසාමාන්‍ය එකක් වෙනතුනේ. ඒ යොමු වීම කල්යන මිත්‍රයට යොමු වීම කියන ඒ කියන්නේ ඒ යොමු වීම කියන එකමයි බ්‍රහ්මචර්යය කියන්නේ. සැබෑම දෙයකින් කල්යන මිත්‍රයෙකුට යමුනාට පස්සේ අත්බාව පටිලාභයක නිර්මාණයක් ගොම පිටක් තරම් හරි දෙයක් ඉස්මතු වෙන්නේ නැති වෙන විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන මේ අත්මා ප්‍රතිලාභයක් කිසිදු විදියකින් ඉස්මතු වෙන්නේ නැති වෙන විදිහට ධර්මයක් ඉදිරිපත් කරනවා නම් අන්න ඒක ගැඹිරමයි මොකද අත්මා ප්‍රතිලාභයකට නිර්වචනය වුණා නම් තර්කාවචරයි තර්කාවචරයි කියලා කියන්නේ අපේ පැත්තත් එක්ක කොමුණ හරි හිතන්න පුළුවන් ඔවුනේ මේක අනිත්‍යයිනේ කොමුණ අනිත්‍යයි හිතුවේ යමෝ නිමිති ටිකක් අරගෙන ඒ නිමිති එක්ක හැදෙනවා අන්න තර්කාවචරයි තර්ක හැසිරීමක් එද එතකොට මොකද වෙන්නේ අර අනුගත වීම දෙනවද? නෑ. ගැඹුරු බව නෑ. දුද්දස දුරන බව නෑ. අතක් කවචර නෑ.